අන්තිමට අප දැනගත්තේ කාම ලෝකෙහි රූප ප්‍රවෘත්ති ක්‍රමය. එයින් අදහස් කරන්නේ කාම ලෝකෙහි රූපයන්ගේ පැවැත්ම පිළිබඳව ඒ පිළිවෙලයි. ඒකයි රූප ප්‍රවෘත්ති ක්‍රමය කාම ලෝකෙහි රූප ප්‍රවෘත්ති ක්‍රමය කියලා ගන්නවා. රූප කියන මේ වාග අනිකුත් ඇතිවන ධර්මමින් අනිකුත් ඇතිවන ධර්මයේ කියවේ නාම ධර්මමින් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. උපාද ඉති භංග ජාති ජරා මරණ ඒ ඒ විදිහට ඇතිවන ඒ රූප එක එක භවයක් පිළිබඳව ඒ රූපයන්ගේ ඒ භවය පිළිබඳව කතා කරන විට මේ පිනතුන් වෙනත් තැන්වලදී නැත්නම් බුදුරජාණන් වහන්සේගේ වෙනත් දේශනාවලදී දැනගෙන තිබෙනවා යාතියේ කියන්නේ සම්ධානං පාතු භාවෝ ස්කන්ධයන්ගේ පහළට ඒ ස්කන්ධයන් අතුරෙන් රූප එක ස්කන්ධයක්. රූප ස්කන්ධය, රූප ගොඩ කියන තේරුමයි, රූප සමූහය කියන එකයි එහි තේරුම. ඒ රූප ස්කන්ධය කියන ඒ රූප ගොඩ නැත්නම් රූප සමූහය රූප උපදවන හේතුන්ගේ වශයෙන් සතරකට බෙදා දක්වනවා. කර්මජ ඊළඟට අට ගන්නා පිළිවෙලින් කියනවා නම් උතුජ ඊළඟට චිත්තජ අන්තිමට ආහාරජ එහෙමයි රූපයන් ඇතිවන්නේ පටන් ගන්න කර්මය කර්මජ රූපවලින් ඊළඟට කර්මජ රූපයන්ගේ පවත්නා වූ හේජෝ ධාතුව පිටියට කණීමෙන් ඒ පිටියට කණිනී අවස්ථාවේ පටන් උතුජ රූප උපදවනවා ඊළඟට ඒ ප්‍රතිසන්ධි සිතට අනුතුරුව ලැබෙන පළමුවෙනි භවාංග සිතේ උත්පාදක්ෂණෙහි පටන් චිත්තජ රූප ඒ ඒ සිත්වල උත්පාදක්ෂණෙහිදී උපදවන යම් කිසි අවස්ථාවකදී ඒ කනබුන ආහාර මෞකුස ප්‍රතිසන්දිගත් සත්‍යයකටම මෞ කෑදී ආහාර කනබන ආහාර ඒ ඕජාව මේ කුසව දරුවාගේ ශරීරයට පැමිණෙන්නට පැමිණෙන කාලෙහි පටන් ආහාරජ රූපේ කියන ඒවා ඉතින් මේ විදිහට රූපය ඉදීම සිදුවීම ඒ රූප සියල්ල සම්පූර්ණ වීම යම් කිසි අවස්ථාවකදී වේ නම් එතෙන් සිට කර්මජ රූප හැම මොහොතක් පාසාම ඉපදීමක් උත්ජ රූප හැම මොහොතක් පාසාම ඉපදීමක් චිත්තජ රූප ඒ ඒ සිත්වල උපාදක්ෂණෙහිදී ඉපදීමක් ආහාර ආහාරජ රූප හැම මොහොතක් පාසාම ඉපදීමක් කියන මේ විදිහට රූප ඇති වේගෙන යනවා. ඒ ඇතිවෙන ඇතිවෙන හැම රූපයක්ම ඒ රූපයට අයත් ආයු කාලයට අනුතුරුව නැත්නම් ආයු කාලය පැවත නිරුද්ධ ඊට පස්සේ ඒ රූපෙහි පැවැත්මක් නැහැ. එහෙත් කොයිතරම් රූප ඇතිව විරුද්ධ වුණත් නැවත නැවතත් රූප උපදමා බැරිද? ඒ විරුද්ධ වීම හේතු කොටගෙන අඩුවීමක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ తත්වයේ පවතිනවා. ස්වභාව වශයෙන් මේ කෙනෙකුගේ මරණය යම් අවස්ථාවකදී සිදුවෙනවා නම් ඒ මරණයට නැත්නම් චුතියට චිත්තක්ෂණ 17ක් පිළියෙදී උපදනා වූ සිත ඒ සිත දක්වාම මේ විදිහටයි මේ පිළිවෙල කැඩෙන යම්කිසි අනුකුරක් හදිසියක් නුනම සිදුවන්නේ අනතුරක් ගැන සමහර විටක කෙනෙකුගේ ඒ ජීවිතයේ පවත්නා කාලෙහිදීම චක්සු ප්‍රසාද නැති වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් සෝත ප්‍රසාද නැති වෙන්නට පුළුවන්. ගාහන ප්‍රසාද, දිවහා ප්‍රසාද, කාය ප්‍රසාද ආදී ඔය කියන කර්මජ රූපයන් අතුරෙන් යම්කිසි කොටසකට හෝ උපද්‍රව පැමිණෙන්නට පුළුවන්. ඒ කියන්නේ රෝග ව්‍යාධි කියලා දක්වන්නේ එහෙම වන්නත් පුළුවන්. දැන් කෙනෙකුගේ ශරීරය පිළිබඳව ඒ පවත්නා වූ කාය ප්‍රසාදය ඒ කාය ප්‍රසාදයේ යම් යම් කොටස් වලට අනුතුරු සිදුවිය හැකියි. එවිට ඒ කාය ප්‍රසාදය ඒකන නැති බැවින් ශරීරෙහි වදින දේවල් දැනගන්නට බැරි. ඒ සිතේ ඉපදීමක් ඒ ඒ තැන්වල නොසිදුවන බැරි. අනේ එහෙම දෙයක් සිදුවන්නේ නැතිව ඒ එහෙම අනතුරක් නැතිව ස්වභාව වශයෙන් මේ පැවතගෙන යාම වන්නේ නම් චුතියට චිත්තක්ෂණ 17ක් තිබියදී ඒ ඒ කියන්නේ චුතියට චිත්තක්ෂණ 17ක් තිබියදී උපදනා වූ සිත ඒ කියන්නේ ඒ සිතක් එක්ක චුතිසිත ගත්තොත් 17 වෙනි සිත වෙනවා චුතිසිත ආපසු ගන්න විට 17 නේ අනේ 17 වන සිතේ උත්පාදක්ෂණය දක්වාම මේ විදිහටයි කර්මජ රූපයන්ගේ නම් පැවතගෙන යාම. ඒකේ වෙනසක් වන්නේ නැති මේ විදිහට පැවතගෙන ගොස් 17 වන සිතේදී 17 වන සිතේ උත්පාදක්ෂණෙහිදී කලින් මෙන්න කර්මජ රූප උපදින. සිතේ පටන් කර්මජ රූප ඉදීම නවතිනවා. එතකොට කර්මද රූප ඉදීම නැවතීම නිසා චුතිය දක්වා පවත්නේ ඒ චුතියට චිත්තක්ෂණ 17ක් සිටියේදී හටගත් ඒ සිටේ උපාදක්ෂණෙහිදී හටගත්ත කර්මද රූප ඒවා ඒවාට ආයත් ආයු කාලය අපි 17 වෙනි සිට ගත්තම 17 වෙනි සිට ඇති වෙලා නැති වෙනවා ඒ නැති වුණාම ඒ ඒ අවස්ථාවේදී හටගත්ත කර්මජ රූපයන්ට තව ඉදිරියට ආයු කාලය පිළිෙන්නේ චිත්තක්ෂණ 16යි. ඒ ඊට අනතුරු සිතක් නැති වෙනවා. ඉදිරියට තියෙන්නේ චිත්තක්ෂණ 15යි. ඒ විදිහට ඒ චුතිසිත වන විට චුතිසිතේ උපාදය හිතිය භංගය වෙලා අවස්ථා තුනක් තිබෙනවානේ. ඒ භංග අවස්ථාව චුතිසිතේ භංග අවස්ථාව වන විට අර ඉපදුණු 17 වන සිතේ උපාදක්ෂණෙහිදී අතගත් කර්මජ රූපයන්ටද ඔවුන්ට අයත් ආයු කාලය සම්පූර්ණ වී චුතිසිතේ භංගයත් සමග ඒ වාද නිරුද්ධ වෙනවා. අන්න ඒ විදිහටයි කර්මජ රූපයන් පිළිබඳ පැවැත්ම. ඊළඟට උත්ජ රූප පිළිබඳවත් ඒ විදිහටමයි උතුජ රූප නිරතුරු උපදිනවා. ඒ උතුජ රූප අපි ඉගෙන ගන්නනේ උතුජ රූප කලාප කියනවා. ඒ ඒ කලාප ශබ්දයක් කයිද උතුජ රූප කලාප තිබෙන නේ. දැන් විසුද්ධි මාර්ගයේ යනවා ඒ ආස්වාස ප්‍රස්වාස ආස්වාස ප්‍රස්වාසය කියන මෙය ඒක චිත්තජයි කියලා ඒ ඒ චිත්තජ වූ ඒ රූප කලාප වශයෙන් දක්වන විට පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ශබ්ද ඒ මොකද ආස්වාස ප්‍රස්වාසයත් සමග පවත්නා වූ ශබ්දයක් තිබෙන ශබ්දයක් තමයි ඒ විදිහට ඒ ඒ රූප කලාප ඉතින් ඒවා ඇති වෙනවා නැති වෙනවා ඒ කියන්නේ වැඩේ ඇතිවීමයි ඇති වෙලා දිගටම පවතින්නේ නැහැ ඇති වෙනවා අයිති ඊට ආයත් ආයු කාලයේ පැවත නැති වෙනවා. ඒ අනේ මේ රූප කලාප ඒ ඉතිජ කලාපත් ශරීරික. මේ ඒ ඍතුව නිසා තේජෝ ධාතුව නිසා උපදන ඒ රූප කලාපද නිරන්තරයෙන් උපදිනවා උපදින උපදින රූප කලාප ඒ ඊට ආයත් ආයු කාලයේ ගතකොට නැති වෙනවා. චිත්තජ කලාප උපදින්නේ සිතේ උපාදක්ෂණය. ඉතේ චිත්ත වීති වශයෙන් අපට සිත් උපදින්නේ භවාංග සිත් නැති අනිත් අවස්ථාවලදී. يعني භවාංග සිත දිගට පැවතගෙන යනවා නම් ඒකට කියන්නේ නෑ ඒ පැවැත්ම චිත්ත වීතියක පැවැත්මක් නෙවෙයි. අපි ඒක ඉගෙන ගත්තානේ. ඒ වීති මුක්ත සිත්තේ කියන කොටසටයි වීති මුක්ත සිතයි භවාංග සිත නේ. පටිසන්ධි භවාංග චුති කියන මේ කෘත්‍යවත් සිත් විචිත්තයි. ඒ නිසා ඒ සිත් කවරක් හෝ පවතින මොහොත චිත්ත වීතියක් පවත්න අවස්ථාවක් නෙවෙයි. ඒක වීති මුක්ත අවස්ථාවක්. භවාංග සිතේ නිසා වීති මුක්තයි. ඒ වීති මුක්ත වූ භවාංග සිත හැර ඒ වීති මුක්ත වූ භවාංග සිතෙනු චිත්තජ රූප උපදවන. ඊළඟට වීති සිත් උපදින. ඒ වීති සිත් උපදින්නට පටන් ගත්තම වීතියක ඇතුළත් සිත් අතුරෙන් චක්කු විඥාන සිත්, සෝත විඥාන සිත්, ධාන විඥාන සිත්, ජීවහා විඥාන සිත්, කාය විඥාන සිත් කියන ඒ සිත් ඇතිවන්නා වූ අවස්ථාවල එක එක චිත්තක්ෂණේනේ මේ චිත්ත වීතියේ උපාදිතී භංග වශයෙන් ඇතිවන්නා වූ එක චිත්තක්ෂණයක්. ඒ මහා චිත්තක්ෂණය එයි අපිට ඉගෙනගෙන තිබෙනවා චිත්තජ රූප උපදින්නේ සිතක උපාදක්ෂණය. දැන් මේ චක්කු විඥාන සිතේ උපාදක්ෂණයක්, ප්‍රතික්ෂණයක්, භංගක්ෂණයක් තිබෙනවා. ඒ චක්කු විඥානයේ උපාදක්ෂණයේදී චිත්තජ රූප උපදවන්නේ නැහැ. ඒ මොකද චිත්තජ රූප ඉපදවීමට තරම් ශක්තිමත් සිතක් නෙවෙයි. ඒ නිසායි. එහි වීර්යය කියන චෛතසිකය යෙදෙන්නේ නැහැ නේ. අපි දන්නවානේ එහි යෙදෙන්නේ පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකාර කියන ඒ සබ්බචිත්ත සාධාරණ চৈতසික හත පමණයි. දුර්වල සිත්. හුදු දැකීම මාත්‍රය, ඇසීම මාත්‍රය, ආග්‍රහණය කිරීම මාත්‍රය, රස දැනීම මාත්‍රය හා පොට්ටබ්බයන් දැන ගැනීම මාත්‍රය කියන ඒ පමණක් කළ හැකි සිත් පහක් මේ එදී අකුසල විපාක කුසල විපාක වශයෙන් 10ක්. ඒවා උපදින අවස්ථාවවලදී චිත්තජ රූප කියන ඒවා උපදින්නේ නැහැ. ඒ චිත්තජ රූප උපදවන හේතුව කුමක්ද? චිත්තජ රූප උපදවන හේතුව චිත්තජ රූප උපදවන හේතුව කියන්නේ ඒ රූපේ හේතුව කුමක්ද? මොකද්ද? චිත්තනේ. චිත්ත චිත්තජ රූප උපදවන හේතුව සමුත්‍රාමේ චිත්තනේ. ඒ චිත්ත රූප උපදවන සිතක් නෙවෙයි. හිත රූප ඉපදවීමේ ශක්තිය ඒ සිතට නැහැ. ඊට කලින් සිතෙත් තිබෙනවා ඊට පසුව ඇතිවන සිතෙත් තිබෙනවා. ඊට කලින් උපදනා සිත මොකද්ද ඊට කලින් උපදනා සිත? කලින් උපදනා ඈ පංචද්වාරා වජ්ජන සිත. ඊට පසුව උපදනා සිත සම්පටිච්ඡන සිත. ඉතින් ඊට කලින් උපදනා වූ පංචද්වාරා වජ්ජන සිතයි. ඊට පසුව උපදනා වූ සම්පටිච්ඡන සිත ළඟට ලැබෙන අනිත් සිතුන් රූප උපදවන ඒ චක්කු විඥානාදී මේ 10 පමණයි රූප උපදවන්නේ නැත්තේ ඒ රූප උපදවීමට තරම් ශක්තිමත් සිත් කොටසක් නෙවෙයි රූප ඒකාන්ත වශයෙන්ම නූපදවන බවක් ඇති අරූප භූමියේ ලැබෙන අරූප භූමියේ පරණක් ලැබෙන අරූපාවචර කියන විපාක සිත් හතර. විපාක සිත් හතර. අරූප හතර හතර. අරූපාවචර විපාක සිත් හතර. ඒ අරූපාවචර විපාක සිත් හතරද රූප උපදවන්නේ නැහැ. ඒ මොකද ඒ භවයේම රූප නැහැ. අරූපාවචර විපාක සිත් ලැබෙන්නේ ප්‍රතිසන්දි ඉස්ලාම ලැබෙන්නේ ප්‍රතිසන්දි කෘත්‍යයෙන් ඒ ප්‍රතිසන්දි කෘත්‍යයෙන් ලැබෙන්නේ කොහිද? අරූප භූමියේ එක්ක ආකාසානං ඡායතනේ ඊට අනුරූප විපාකේ ආකාසානං ඡායතන විඥානං අත් විඥානං ඡායතන අකින්චඤ්ඤායතන නේව සංඥානා සංඥා ඒ විපාක සිත් වලින් ඒ විපාක සිත් ලැබෙන විට පළමුවෙන්ම ලැබෙන අවස්ථාව ඒ අරූපී ධක්වයාගේ ප්‍රතිසන්ධිය ඒ ප්‍රතිසන්ධි මොහොතනේ ඉතින් ඒ අවස්ථාවේදීම ලැබෙන්නේ මොනවාද නාමස්කන්ධ හතරනේ. වේදනාව, සංඥාව, සංඛාර කියා දැක්වෙන ඉතිරි চৈতසික ආ සිත. මේ නාමස්කන්ධ හතර. ඉතින් මේ නාමස්කන්ධය තමා එහි පවත්ම. ඉතින් අතරතුරේදී උපදන්නේ නාමස්කන්ධ. ඒ නිසා මේ ඒ භූමියෙහි ඒ භූමියෙහි ලැබෙන අරූප භූමි හතරක් තිබෙනවා. ඒ අරූප භූමි හතරෙහි ලැබෙන සිත් සියල්ලම කොපමණ දෙයි කියා ඇසුවොත් දෙන උත්තරේ මොකක්ද 46යි 46යි සිත් ඒ 46 කියන්නේ අරූපාවචර විපාක සිත් හතරක් සිත නැති මේ කියන්නේ මේ කය නැති කය නැති කියන්නේ හදේ වස්තුවක් ඇසුරු කොට හෝ ඇසුරු නොකොට උපදනා වූ සිත් 42ක් කියලා අපි ඉගෙන ගත්තා අන්න ඒ 42. එහි ලැබෙන විට ඒ හෘදේ වස්තුව නැති භූමියනේ. එහි ලැබෙන්නේ වස්තු මිශ්‍රයක් නැතිව. ඒ වස්තු මිශ්‍රයක් නැතිව ලැබෙන 42ක් වූ සිත් හා මේ භූමියේම මේ භූමියවලම ලැබෙන විපාක සිත් හතරක් කියන ඒ 46. ඊට වැඩි සිත් ගණනක් එහි ලැබෙන්නේ නැහැ. රූප. ඉතින් ඒකන එහි කර ඇතිවීමයි පැවැත්මයි නැතිවීමයි නාමස්කන්ධය. රූපස්කන්ධය නෑ. ඒ නාමස්කන්ධය කියන එකට හතරක් තිබෙනවා. ඒ කියන්නේ හතරෙන් හතරක් ඇර නාමස්කන්ධ අඩු ගණනක් පවතිනවත් බෑ. මේ නාමස්කන්ධ පවතින විට ඒ නාමස්කන්ධ කියන විට චිත්ත চৈতසිකයි නේ ගණන. ඒ චිත්ත চৈতසිකයෙන් සිට විඥානස්කන්ධ. චෛතසික තමයි වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංඛාර. ඒ වේදනා සංඥා කියන මේ දෙක සබ්බචිත්ත සාධාරණ චෛතසික දෙක. ඉතින් තව සබ්බචිත්ත සාධාරණ චෛතසික පස්ස චේතන ඒකග්ගත ජීවිතින්ද්‍රිය මානසිකාර ඒවත් ඉගෙනගන්න. ඒවා පමණක් ගත්තත් ඒවා කොයි ගොඩටද වැටෙන්නේ? ඒවා සංස්කාරස්කන්ධ. ඒකද දැන් අරූප භූමියේ ලැබෙන ඒ සිත් සියල්ලගේම තිබෙන ධර්ම ස්කන්ධ වශයෙන් බෙදෙන විට වේදනාව වේදනා ස්කන්ධ සංඥාව සංඥා ස්කන්ධ ඉතිරි চৈতසික සංස්කාර ස්කන්ධ සිත විඥාන ස්කන්ධය ඒ සතර මාන ස්කන්ධ ඒ නිසා රූප පිළිබඳ කතාවක් රූප ප්‍රවෘත්ති ක්‍රමයක් පිළිබඳ කතාවක් අරූප භූමිය පිළිබඳව නැහැ රූප ගැන කතා කළ යුතු තිබෙන්නේ කතා කරන්නට වන්නේ ඒ රූප පමණක් ඇති භවය. නාම රූප කියන දෙකම ඇති භවය. භවයක්. මේවා ගැන කතා කරන්න රූපයේ පමණක් ඇති භවය නම් අසඤ්ඤ සබ්බ. නාම රූප දෙකම ඇති භව කියන්නේ කාම භූමිය, ඉතිරි රූප භූමිය. රූප භූමි 15ක් තිබෙනවා නිසා ඒ භූමි 15. ඒ නිසා කාම භූමියෙහි රූප වශයෙන් ගන්නා විට කාම භූමියෙහි කර්මජ රූප සියල්ලම ලැබෙනවා. නේ? කාම භූමියේ කර්මජ රූප සියල්ලම ලැබෙනවා. ඉතින් අපට යන මෞකස ප්‍රතිසන්දි ගන්නා සත්වයිනට ප්‍රතිසන්දියේදී මේ සියල්ලම ලැබෙන්නේ නැහැ. ඒ නිසායි අර කාය දසක, භාව දසක, වාචික දසක කියලා. අනිත් කර්මජ කලාපයන් ලැබෙනවා 77 වෙනි දිනෙහිදී ප්‍රතිසම්භියට අනුකූලව 77 වෙනි දිනෙහිදී. ඉතින් ඒවා ලැබුණු තැන් පටන් එතකොට කර්මජ රූප සියල්ලම සම්පූර්ණයි. ඒ සම්පූර්ණ වූ කර්මජ කලාප නිරන්තරයෙන් උපදිනවා. හැමතිස්සේ ඒක නිරන්තරයෙන් කියලා පෙන්වන්න තියෙන්නේ. දැන් කාලය දක්වන්නේ ඒවායේ ඇතිවීම පිළිබඳ සිතෙන්නේ දක්වන්නේ. සිතේ උපාදයක් තියෙනවා, සිතේ පිටියක් තියෙනවා, සිතේ භංගයක් තියෙනවා. උත්පාදයේ කිත් උපදිනවා, පිටියේ කිත් උපදිනවා, භංගයේ කිත් උපදිනවා. මොනවාද? කර්මජ රූප. කර්මජ රූප. ඒ කියන්නේ නිරන්තර හැම තිස්සෙම උපදිනවා. දැන් අපේ කාලය ගන්න. අප පිළිබඳව සැලකන විට අපි ජීවත් වෙනවා. ඒ ජීවත් වීමේ කාලය ගත්තා. ජීවිතං ආයු කාලෝච සුඛ දුක්ඛාච කේවලා ඒක චිත්ත සමාධිත්වෝ ලහුසෝ වර්ධති කම්. මේ අපි ජීවත් වෙනවා කියන්නේ එක සිතක කාලයක් ඒ කියන්නේ කාල වශයෙන් බෙදෙනවා ජීවත් වීමේ කාලයක් තියෙනවා ඒ කාල වශයෙන් බෙදෙනවා නම් රූප පිළිබඳව පෙන්වන්නට තියෙන චිත්තක්ෂණ 1000ක් නමුත් සිත පිළිබඳව දක්වන්නට තිබෙන එක සිත එක චිත්තක්ෂණය ඉතින් ඒ චිත්තක්ෂණයේ ගත වුණාම ඊළඟ චිත්තක්ෂණය. ඒ චිත්තක්ෂණයේ ගත වුණාම ඊළඟ චිත්තක්ෂණය. ඒ නිසා එක් අවස්ථාවකදී එක් අවස්ථාවකදී ඒ අවස්ථාව අපට වෙන් කරගන්නට පුළුවන්. ඒ අවස්ථාව වශයෙන් දක්වන්නට තිබෙන්නේ චිත්තක්ෂණයක්. උපාදිතී භංග කියන කුඩාක්ෂණ තුනකින් යුක්ත චිත්තක්ෂණ. ඒ ක්ෂණය නැති වුණාමයි ඊළඟට තව සිතක් එන්නේ. ඒ විදිහටම යන්නේ. ඉතින් ඒවනම් ඒ කාල විඤ්ඤ ඊටම කුඩා කාල විඤ්ඤ හැටියට දක්වන්නට තිබෙන්නේ චිත්තක්ෂණය. ඒ චිත්තක්ෂණයකට තිබෙනවා කුඩාක්ෂණ තුනක්. ඒ කුඩාක්ෂණ තුනේ හැම ක්ෂණයක් පාසාම කර්මජ රූප උපදිනවා. ඉතින් ඒකෙන් කියවෙන්නේ කුමක්ද? නිරන්තරයෙන් කුටිම අතරක් නැතුව හැම තිස්සෙම කර්මජනක කර්මජනක. ඒ වගේම තමයි අනිත් ඒවාත් උපදින්නට පටන් ගත්තම උතුජ ආහාර. උතුජ ඒක උපදින්නට පටන් ගත්තා. උපාදිතී භංගකේ තුනක. චිත්තජ විතරයි වෙනස් වෙන්නේ. චිත්තජ විතරයි වෙනස් වෙන්නේ චිත්තජ රූප උපදවන්නේ ඒ සිත්වල උපාදක්ෂණය. දියෝ විදිහටයි පෙරතගෙන යන්නේ. විකාම ලෝකෙහි ඒ කලාප වශයෙන් ගත්තම මොකුක් බසක කලාපය, සෝත බසක කලාපය, ධාන බසක කලාපය, දිවහා බසක කලාපය, කාය බසක කලාපය, වස්තු බසක කලාපය, භාව බසක කලාපය ජීවිත නවක කලාප. ඒ ජීවිත නවකයේ වෙනම පෙන්වෙන්නේ නැති වුණාට ඒ ජීවිත නවක කලාපයත් අපේ ශරීරයේ තිබෙනවා. ඒ ඒ වෙන්නේ කර්මජ රූපයන්ගේ ඉදීමක් නවතිනව නෙමෙයි. ඒ හැකිලීමක් වෙන්නේ අඩුවක් වෙන්නේ මේ ආහාරයෙන් සහ ඍතුයෙන් විශේෂයෙන්ම ආහාර. ආහාරයෙන් ගෙන දෙන ඒ පෝෂණය අඩු වෙනවා. රූප වශයෙන් ගත්තම මේකයි වෙන්නේ. ඒකනේ. එහෙම නැත්නම් කවදාවත් වෙනස් නොවි පවතින්නට පුළුවන්. දැන් ඒ රූප ලැබෙන හැටියට සලකනවා නම් හැමතිස්සෙම රූප උපදිනවා. ආහාර ගන්න විට රූප උපදිනවා. හා ඉර්තියෙන් රූප උපදිනවා. කර්මයෙන් රූප උපදිනවා. එහෙම ඉපදීගෙන යන විට අඩුවක් වෙන්නේ නැතිව එහෙනම් කියන්න දෙනවා වැඩි වෙනවා වැඩි වෙන කාලයක් තියෙනවා. දැන් එක කාලයක් යන විට ඒ ඒ භවයන්ට සිලෙනවනේ ආයු කාලයක් නියමිත. නේද? දැන් මිනිසුන් ගැන සැලකන විට මිනිසුන්ගේ ආයු කාලය සීමා කරන්නේ නැහැ. මිනිසයන්ගේ ආයුෂය මෙපමණයි කියලා දක්වන්නේ නැහැ. ඒ කාලවලදී අඩු වැඩි වීමක් වෙනවා. ඒ කියන්නේ අසංඛේය කියන ඉතා දීර්ඝ කාලයක් මිනිසාගේ ආයුෂයේ හැටියට දක්වන. ඉතින් අපේ ශාසන ඉතිහාසය නැත්නම් ශාසනය පිළිබඳව දක්වන විතර කියනවා බුදුරජාන් වහන්සේලාගේ ලොව පහළ වීම මිනිසුන්ගේ ආයුෂය අවුරුදු ලක්ෂයට වැඩි කාලෙහි වන්නේ නැත. ඒ වගේම මිනිසුන්ගේ ආයුෂය අවුරුදු 100ට වඩා අඩු කාලෙහිදී සිදුවන්නේ නැත. එයින් කියවෙන්නේ අවුරුදු ලක්ෂයට වැඩි ආයුෂයක් විඳින මිනිසුන් සිටිනවා. නිසා මහා මන්දහතු රජතුමා මිනිසෙක් හැටියට ජීවත් වුණේ. ඒ මිනිසෙකු හැටියට උපන් මහා මන්දහතු රජතුමා. සත්‍රයන් කී දෙනෙක් රජකම් කරනකම් එහි 30 දෙන්නේ 32 දෙනෙක්. සත්‍ය. මේ සත්‍යයන්ගේ ආයු කාලය ඒ කියන්නේ ඒ අය ඉපදිලා මැරිලා. ඒත් මේ මන්දාතු රජතුමා රජ කළා. ඒ තරම් දීර්ඝ ඒ ආයු කාලයක් තිබුණා. ඒ විදිහට මිනිසුන්ගේ ආයුෂය ක්‍රමයෙන් ඒ ಗುಣධර්ම වැඩි වෙන කාලෙෙහිදී දියුණු වන බවත් පිරිනවනවා ඊළඟට ಗುಣධර්ම අඩු වෙනවා. එහෙම දක්වනවා. ඉතින් එහෙම නිසා ඒ ඒ ඒ ආයුතු ඒ වය ඒ ආයු කාලයද සැලකිල්ලට ගත යුතුයි. ඒ කර්මයෙන් ලබා දෙන මේ රූප පිළිබඳව ඉතින් මේ කර්මයෙන් ලබා දෙවන ඒ රූප අකුරේ එකක් තමයි තේජෝ ධාතු. කර්මයෙන් උපදවන තේජෝ ධාතුව කියනවා. සන්තාපෝ ඩාහෝ ජීරණා පාචකෝ ඒ පාචක ගින්නේ කියන්නේ ශරීරයේ අපි ඇතුළු කරන ආහාර පැසවෙන ගින්න. ඒ ගින්න කර්මය නිසා ඇතිවෙන එක. ඒ සාමාන්‍ය මිනිසුන්ගේ ඒ කර්මය නිසා ඇතිවන කින්න සමහරුන්ට මන්දාග්නිය වන අතර සමහරුන්ට විෂමාග්නියක් මන්දාග්නිය ඇති අයට ආහාර හොඳට පැසවන්නේ නැහැ. ඒ නිසාද ශරීරයට වොමනා කරන පෝෂණය හරි හැටියට ලැබෙන්නේ නැහැ. විෂමාග්නිය ඇති අයටද ඒ වගේම කොයිතරම් ආහාර ඇතුළු කළත් ඒවා බොහොම ඉක්මනින් වේගයෙන් දැවිලා යනවා. කොයිතරම් හැමතිස්සෙම ආහාර ගන්නට ඕනද? ඒ විෂමාවුන්‍ය කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ඔය චක්‍රවර්ති රජතුමා ගැන සඳහන් කරන තැන්වල එනවා බුදුරජාණන් වහන්සේ ගැන චක්‍රවර්ති රජතුමා ගැන සම වේපාකිනියා ගහනියා සමන්නා ගතෝ හෝති ඒක මේ ඒ ඒ ශරීර පිළිබඳව දක්වන විශේෂ කරුණක්. සම වේපාකිනියා ගාහනියා සමන්නාගතෝ හොති කියන්නේ ඒ විපාකයක් නැත්නම් කර්මයෙන් උපදවන ලද සම වූ ගින්නකින් යුක්ත කෙනෙක් වෙයි. එබැවින් මේ ඒ ඊතා සුළු ආහාරයකින් පවා ශරීරයට උවමනා කරන පෝෂණය ලබා ගන්නට පුළුවන් ඒ අයට. එබැවින් බුදුරජාණන් වහන්සේ අර තුන් මාසයක් වස් විසූ තුන් මාසයේ වේරංජාවෙහි කොල්ලුනේ යව යව යව යව පතක් පමණ එයින් යකුණ එකමනක් නෙවෙයි උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන සමයේදී ඒ කාලෙදී වුණා වෙන කෙනෙකු මේ දුෂ්කර ක්‍රියාව කළා නම් ඉවත් වෙන්නේ අන්න ඒ ඉතා සුළු දෙයකින් වද ශරීරයේ උවමනා කරන පෝෂණය ලබා ගන්නට පුළුවන් අර ඒ සම ජින්න හේතුවට. සම වෙන. දැන් ඒක වුණා. ඒක කර්මයෙන් උපදවන එකක් නේ. දැන් ආයු පිරිහෙනවායි කියන විට ඒ ආයුෂත් එක්ක සම්බන්ධව තිබෙන කර්මයක් යම්කිසි අඩුවක් එයිද ඇති වෙනවා. ඒ කියන්නේ මේ ජීවිතය ලබා දුන්නේ කර්මයෙන්නේ. ඒ නිසා වයසගත වෙන විට ආහාර පාන පිළිබඳව ඒ උවමනාවත් ඒ තරම්ම නැති වෙනවා. සමහර විටක නිකන් ඒ යම් යම් ආහාරවලට තියෙන විජුකම ඇති වෙන්නට පුළුවන්. එහෙම වුණාට ආහාර ගැනීමට තිබෙන උවමනාව බොහොම අඩු වෙනවානේ. අඩු වෙනවා. සාසුළු දෙයක් ගන්න බොහොම ටිකක් ගන්න. දැන් වැඩි ගන්නත් හොඳ නැtei කියනවා. ඒ කාලේ ත්‍රිකෝණාරි ශරීරය ශරීරය වැඩෙන කාලයක් නෙවෙයි. අපපා ආදී ඒවා වුණත් පිළිගෙන අපි කාට වුණත් වෙලා තිබෙන දේවල් ගැන සැලකන විට හිතා ගන්නට පුළුවන් නේ ශරීරයට සිදුවන ඒ වෙනස. ඒ මේ රූප ශරීරයට පමණක් නෙවෙයි. ඒක නාම ශරීරයටත් සිදුවන දෙයක්. ඒ අදුපාඩු ඇති වෙනවා. එහෙම නැත්නම් ජරාවක් ගැන කියන්නට ඕනේ නෑනේ. මේ රූප ගැන කතා කළා. රූප පිළිබඳව ජරාවක් තියෙනවා. ඒ ජරාව ක්‍රමයෙන් හැමතිස්සෙම සිදුවෙන ජරාව එක කාලයක් වුණිට ඒ ජරා පැත්ත වැඩි නේ. දැන් ඒකනේ ජරා ජීරණතා කම්ලිච්ඡං පාලිච්ඡං වලිප්පචතා අයිනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ අයං විචති ජරා. ඒක එනවා. ටිකක් මේකදීම අඩු වෙනවා. රූප උපදීම අඩුයි කියන්නේ ඒ රූප සමූහ වශයෙන් ගත්තා. දැන් අපි මෙතන කතා කරන්නේ එක රූපයක් වශයෙන් අරගෙන ආහාර රූප වුණා. ඉතින් ඒවා කලාප කලාප කලාප වශයෙන් නේ අපි මෙහෙම ගනිමු. මේ ආහාර ආහාර රූපය සූක්ෂම රූපයක් තමයි. සියුම් රූපයක් නේ. ඒ කියන්නේ සුකුම රූප වලට දාලා තිබෙන. ඒ ඒ ආහාර ඉතා සුළු ආහාරයක් ගන්නවා. අපි ගන්න කෙනෙක් ගන්න බොහොම ටිකයි ආහාර. ඒ ටිකක් ගන්න ආහාරයෙන් ඒ ආහාරජ රූපය කියන ඒවා හුඟක් ඇති කරන්නට බෑ. නේ? දැන් ඒකට අපිට නිදර්ශන තියෙනවානේ. අ කිං කොංග්ලා වගේ අය නේ? බොහෝම ආහාර ගන්නවානේ. ඒ ආහාර ගැනීම නිසා ඒ ආහාරයෙන් ලැබෙන පෝෂණය ශරීරයට ලැබෙනවා. ඉතින් ඒ නිසා එයි ආහාරයෙන් කරන වැඩ දෙකක් තිබෙනවා. ආහාරයෙන් කරන වැඩ දෙක ගැන මම හිතනවා මේ පිටුතුන්ට කියන්නට ඇති. මොකද්ද? එකක් එකක් තමයි ආහාරජ රූප ඉපදවීම. ඒ සුද්ධාස්තක කලාප සුද්ධාස්තක අර ලහුතාදී ඒකාදස්සක කියන ඒ කලාප ඉපදවීම එකක්. අනිත් එක අනිත් ප්‍රත්‍යයන්ගෙන් උපදවන රූපයන්ට උපස්තම්භනය උපස්තම්භනය කියන්නේ ඒ වාට කරන උපකාරය. එහෙම නැත්තම් මොකද වෙන්නේ දැන්? ආහාරයෙන් ඒ උපස්තම්භනය නොලැබුණොත්. ඔව් අනිත්‍ය ඇදගැටේ. ඇදගැටේ. ඒ වාට කර්මයෙන් කර්මයෙන්ුයි මේවා උපදවන්නේ. අපි කියමු මෙහෙම. චක්සු ප්‍රසාදේ ආහාරයෙන් කරන වැදගත්ම උපකාරය. ලොකු උපකාරය ඒක. උපස්තම්භ. ආහාරද රූපේ පදවීම දෙවෙනි කාර්යය. ඒ නිසානේ දැන් ඒක බුදුරජාණන් වහන්සේ ලස්සනට පෙන්වලා තිබෙනවානේ. ඉමස්ත කායස්ස පිටියා යාපනාය කියලා. ඉමස්ත කායස්ස පිටියා යා. දැන් ඒ කයේ පැවැත්ම අපි කියමු ජීවිතේන්ද්‍රී. ජීවිතේන්ද්‍රියයි කියන එක කර්මයෙන් ලැබෙන එකක්. ඒකනේ ප්‍රධාන. අපි ප්‍රධානයි කියන්නේ ජීවත් වෙන කෙනෙක් වෙන්නේ මේ ජීවිතේන්ද්‍රිය පැවැත්ගෙන යන නිසා. ඒ ජීවිතේන්ද්‍රියේ පැවැත්මට මේ ආහාරයෙන් ලැබෙන උපස්තම්භණය ඕන. ඒකනේ ආහාරයෙන් ලැබෙන නියත ප්‍රයෝජනය කුමක්ද? ආහාරයෙන් ලැබෙන නියත ප්‍රයෝජනය එකයි. ජීවිත යාත්‍රාව පවත්වාගෙන. ඒකයි ආහාරයෙන් ලැබෙන නියත ප්‍රයෝජනය. අනියතේ ප්‍රයෝජනයක් තිබෙනවා. නියත ප්‍රයෝජනයේ මේක. ජීවිතය පැවැත්වා. එක එක්කෙනා සලකන අනියත ප්‍රයෝජනක් තිබෙනවනේ සමහර දෙක රසය ආදී වශයෙන් තිබෙන. අර කාරණේ තමයි ප්‍රධාන. එයින් කරන්නේ මොකක්ද? අර සුද්ධාස්තක රූප කලාප ඒ ඇති වෙනවා. ඒ ඇති වෙන රූප කලාපයන්ගෙන් අර අනිත් රූපවලට උපකාර කරන උදව් දෙනවා. හරියට මුක්කු ගහනවා වගේ. උපකාර. ඒ උපකාරය නැතිව ගියොත් කර්මජ කලාප ගවතගෙන යන්නට බැරි වෙනවා. ඒවා සිඳිලා නැතිව ඒ ජීවිතේ ඉතින් අපි කියන්නේ ඒක. කර්මජ කලාප සියල්ලගේම පවත්නා එක රූපයක් නේ ජීවිතේන්ද්‍රිය. ඒ ජීවිත නවකයත් එක්ක පවත්නා ජීවිතේන්ද්‍රිය. අපි ගේම ජීවත් එක භව පරියාපන්නස ජීවිතේන්ද්‍රියත් උපච්ඡේදෝ මරණ. මරණය කියන්නේ එක භවයක් පිළිබඳ වූ ජීවිතේන්ද්‍රිය රූපයගේ නැතිව යාම සිඳී යාම. තවදුරටත් නොයිපදීම. ඒ තවදුරටත් නොයිපදීම වන්නට මේ ආහාරයෙන් දෙන පෝෂණය නොලැබී යාම එක හේතුවක් වෙනවා. දැන් කෙනෙකුට පුළුවන් තවත් කෙනෙකුන්ව අල්ලලා හිර කරලා ආහාර මුදීසිය මරණ කරන්න පුළුවන්. නේ ආහාර මුදී මරණ කරන්න පුළුවන්. දැන් අජාසත් රජතුමා අන්තිමට උත්සාහ කරලා කළේ ඒකනේ. රජතුමාට ලැබෙන ආහාර ඒ මාර්ගයේ වැසුවා. අන්න එහෙම එතකොට ඒ ජීවිතේන්ද්‍රිය පවත්වාගෙන යාමට ජීවිතේන්ද්‍රිය පවත්වාගෙන යාමට කියන විට ඒ ජීවිතේන්ද්‍රිය හා සම්බන්ධව පවත්න අනිකුත් කර්මජ රූප ඒ සියල්ලගේ පවත්වාගෙන යාමට ආහාරින් ලැබෙන උපස්කන්ධ ප්‍රකාශ. ඒ ආහාර විතරක් නෙවෙයි. ආහාරයෙන් දෙන පෝෂණය උදව් කරගෙන උතුජ වශයෙන් ලැබෙන. උතුජ රූප උතුජ රූපත් ලැබෙනවා. ඒ ආහාරයෙන් දෙන පෝෂණය ඒ උපජ රූපයන්ගේ පැවැත්මටත් උපකාරයි. නැත්නම් උපජ රූප මොනවා කරන්නද? ආහාරයෙන් ලැබෙන පෝෂණය නැතුවද? දැන් අපේ ශරීරයේ තිබෙන කොටස් පිළිබඳව කතා කරනවා. කර්මජ කොටස් කියලා බෙදෙන කොටස් තිබෙනවා. නේ? අර දේසා ලෝමා ආදී වශයෙන් බෙදෙනවා. ඒ ශරීරයේ වශයෙන් ගත්තම මේ විශාල දෙයක් වෙලා තිබෙන්නේ පුතුජ කලීදරයේ නිසා. ඉතින් ඒකට ආහාරජ සම්බන්ධ නැtei කියන්න බෑ. ආහාරයෙන් කෙරෙන උපස්තම්බනයේ නිසා ඒ කර්මජ චිත්තජ පුතුජ කියන ඒ වාටත් ආහාරයෙන් ලැබෙන උපස්තම්බනය ඕන. නෑ කිසි දෙයක්. දැන් පවතිනකොට ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ සබ්බේ සත්ත ආහාරත් පිටිකා. ඉතින් එතන ආහාර පිටිකා කියන තැන එක ආහාරයක් ගැන නෙවෙයි උන්වහන්සේ වදාරන්නේ. අපි බොහෝ දෙනෙක් ඒක පාවිච්චි කරන්නේ නම් කියන්නට මේ කනබන ආහාර ගැනම පමණයි. නමුත් එතන ආහාර හතරක් ගැන කියනවා. නේ? අවලීකාරෝ ආහාරෝ පස්සෝ ද්විතියෝ මනෝ සංචේතනා තතිය විඥානං චතුත්ථං හතරක් පිළිබඳව. මේ කනබන මම දන්න එක හම්දුරු නමක් බණ කියනකොට කියන්නේ එහෙම කන ලෝකේ කියලා කියන්නේ. කන ලෝකේ ඉන්න අපි කන්නේ ඇතුලේ ජීවත් වෙන්න බෑ. කඩ ලෝකේ. ඒ කියන්නේ කෑම කාලා ආහාර පානෙන් ජීවත් වෙන්නේ නැතුව ජීවත් වෙන්නට බෑ. ඕන. ඉතින් සකල සත්‍යයන්. සකල සත්‍යයන්. ඒ එතන ඒ නිසා තමයි දැන් එතන මේ කබලීකාර ආහාර නොලබන සත්වයිනුත් ඒකට ඉන්නවා. ඒ ඇයට කබලීකාර ආහාරය නෙවෙයි. දැන් භක්මයෝ කබලීකාර ආහාරයෙන් යටෙන්නු නෙවෙයි. ඒ ඇයට ඒ කතාවට ඇතුළත් සබ්බේ සත්ත ආහාර පිටික. ඒ නිසා තමයි ඒ හතරක් වදාරලා තියෙන්නේ. ඈ? භක්මයන්ට අනිත් ආහාර තුනම තියෙනවා. පස් ආහාරය මනෝ සංචේතන ආහාරය මනෝ සංචේතන ආහාරය කියන්නේ කර්මය මනෝ සංචේතන ආහාරය විඥානය ඒ ඒ ආහාර තුන ඒ ආහාර ගැන වෙනම බණක් කියනවා නම් හොඳයි ඈ ආහාර රූපේ කීයේ ඕජාව ඕජාව තමයි ආහාර රූපේ කියන්නේ ඉතින් ආහාර රූපය කියලා ගන්න ඕජාවෙහි වුවද තනිව ඕජාවට පවතින්නට බෑනේ. ඕජාව වුණත් පවතින්නේ අනිත් රූපත් එක්ක. ඒ ඕජා රූපය තමයි ආහාර රූපය කියන්නේ. දැන් ආහාරජ රූපය කියලා කියන්නේ ඕජාෂ්ටමක රූප කලාප. ඉතින් ඕජාෂ්ටමක රූප කලාපත් සමග ඇතැම් විට තවත් ඒවා උපදිනවා. ඒවානේ අර ලෞතා බුද්ධා කම්මඤ්ඤතා කියලා කියන්නේ. ලෞතාදී ඒකාදශකේක ඉතින් ඒ රූප ඒ ඕජා කියන එක ඕජාව ආහාර ඕජාව මොකද්ද කරන්නේ? ඒ ආහාරයෙන් ලැබෙන ඕජාව ශරීරෙහි ඒ ඕමනා කරන අර පෝෂණ ගුණය දෙන්නේ. ඉතින් ඒකෙන්ද රූප උපදවනවා. ඒකෙන් උපදවන රූප තමයි ඒ අර ඕජාව අටවැනි කොට ඇති රූප කලාප ඉපදවීම තව අවස්ථාවලදී ලෞතා මුදුතා කම්මඤ්ඤතා කියන ඒවා. දැන් ඒකට නිදර්ශන පෙන්වන්නේ අපි. සමහර විටක ශරීරෙහි ලෞතා මුදුතා කම්මඤ්ඤතා කියන මේ රූප දුර්වල වූ අවස්ථාවලදී ක්‍රියා කරන්නට බැරි. ගතියක් ශරීරෙහි බර ගතියක්. එහෙම දැනෙන්නට ගන්න. එහෙම අවස්ථාවලදී ඊට සුදුසු ආහාර පාන සමහර විටක වෛද්‍ය උපදේශ පවා ලබා ගන්නවා. වෙදකම් පවා ගන්නවා. ඒ ඒ වෛද්‍ය කියන්නේ බෙහෙත් කියන ඒවා. බෙහෙත් කියන දේ මේ ධර්මයේ හැටියට පෙන්වන්න මොනවායි කියලා. ආහාර. ඒවා ආහාර වශයෙන් ගන්නට. බෙහෙත් ශරීරයට ඇතුළු කරලා ලබා දෙන ඒ ඒ තිබෙන අඩුපාඩුව සපුරාලම ආහාර හැටියට ගන්නට. ඉතින් එහෙම මේ කාම ලෝකයේහි ඒ විදිහට රූප හටගෙන ඒවා ත්‍ෘතියේදී කර්මජ රූප සියල්ලම නැතුව යනවා. නේ? ත්‍ෘතියත් සමගම නිරුද්ධ වෙනවානේ. ඊළඟට ඉතිව පිදෙන්නේ චිත් උපජ චිත්තජ ආහාරජ කියන ඒවා. ඒ ආහාරය අන්තිම වරට ගනු ලැබුව ආහාර තිබෙනවා. ඒ අන්තිම වරට ගනු ලැබූ ආහාරය කීවේ කර්මජ ඕජාව. කර්මජ ඕජාවක් තියෙනවානේ. ඒ කර්මජ ඕජාව ශරීරෙහි පවතිද්දී ඇතුළු කරන ලද ආහාරය. ඒක බාහිර ඕජාවනේ. ඒ බාහිර ඕජාව කර්මජ ඕජාවත් සමග එකතුව රූප උපදින. නෑ නෑ. ඒ ඕජා උෂ්ණය කියන එක වෙනවා. ඒ තේජෝ දහම. මේක තේජෝ දහම. කර්ම යෝජාව කියන්නේ දැන් අර පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන්නේ. ඉතින් හැම කලාපවලින්ම කලාපවලම ඕජා රූපයකුත් තියෙනවනේ. ඒ ඕජා රූප අතුරෙන් ආහාර ඕජා ආහාරයෙන් උපදවන ඕජා රූපය තියෙනවා. සිතින් උපදවන ඕජා රූපය තියෙනවා. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන්නේ. කර්මයෙන් උපදවන ඕජා රූපය ඒ කර්මයෙන් උපදවන ඕජා රූපය නැතිව ආහාර රූප උපදවන්නට බෑ. ඒ එතකොට කර්මජ ඕජාව තිබෙන ශරීරයක් වෙන්නට ඕන. ඉතින් කර්මජ ඕජාව පවතින්නේ ජීවත් වෙන කාලය තුළදී. ජීවත් වෙන කාලය තුළදී කර්මජ ඕජාව තියෙනවා. සුතියත් සමගම කර්මජ ඕජාව නැති වෙනවා. ඒ චුතියත් සමග කර්මජෝජාව නැති වුණාට පස්සේ බාහිරයේ යන ඇතුළු කරන ලද වෙනත් ආහාර කියා ඇතුළු කරන ලද දේවලින් රූප උපදවන්නට බෑ. ඒ කර්මජෝජාව නැතිවන්නට කලින් ශරීරයට ගනු ලැබූ ආහාරයෙන් ඒ කර්මජෝජාවත් සමග එකතු වෙලා රූප උපදවට. ඒකයි කර්මජෝජාව තිබියදී කියලා. ඉතින් අන්තිම වරට දෙන ලද ආහාර වුවද ආහාර හෝ පාන හෝ ඒ ඒවා ආහාරනේ. ඒ ආහාර අර කර්මජෝජාව පිළියෙදී ලැබුණු ඒවා බැරි. එවිටත් රූප උපදවනවා. ඒ රූප ඉපදලා කර්මජෝජාව නැතිව යනවා චුතිසිතේ භංගයක් සමග. ඊට පස්සේ රූප උපදවන්නේ නැහැ. කර්මජ රූප උපදවන්නේ නැහැ. ඒ කියන්නේ ආහාරජ රූප උපදවන්නේ නැහැ. උපන් ආහාර රූප තිබෙනවානේ. ඒවා ඒවායේ ආයු කාලය පැවත නැති වෙනවා. ඒවායේ ආයු කාලය. ඒ නිසා ආහාර රූපද ත්‍ුතියට අනුතුරුව ස්වල්ප කාලයක්. කියන්නේ දවස් දෙකක් නෙමෙයි. ඒ ඒ ස්වල්ප කාලයක් පරිදි. බෑ. පවතින. ඊළඟට චිත්තගේවා චිත්ත වේවා නම් නියමයෙන්ම කියත හැකි. ඒ මොකද චුතිසිතෙන්ද රූප උපදවනවානේ. චුතිසිතේ උපාදක්ෂණෙහිදී රූප උපදවනවා. අපේ චුතිසිතේ චුතිසිතේ වෙන වෙන අර රහතන් වහන්සේගේ නෙවෙයිනේ. ඒ අනිත් අයගේ චුතිසිතෙන් රූප උපදවනවා. ඒ චුතිසිතෙන් උපදවපු රූප චිත්තක්ෂණ 17 නෙති වෙන්නේ. ඒ චිත්ත ඉතින් කොයිතරම් වෙලා මෙහෙම කරන වෙලාවක් නැහැ. ඊටත් අඩු කාලයක්. ඒම පැවත නැති වෙනවා. ඊළඟට උද්දගේ රූප. හරි ශරීරය ඒ කියන්නේ ප්‍රාණය කෙනෙක් ජීවත්ව සිටියදී උද්දජ රූප අතගත්තා. ඒ වගේ ඊට පස්සේ ඇති වෙන්නේ කවදා හරි මේක සුණු විසුණු වෙලා. ඒක කුලිස්සල දාන්නේ නැත්තම්. සුණු විසුණු වෙලා විනාශ වෙලා යනතුරුම උතුජ රූපේ කියන කොටස තමයි තියෙන්නේ. උතුජ රූප. දැන් ඔය අඤ්ඤේන හත්තක් ටිකන් අඤ්ඤේන පාදක් ටිකන් ආදි වශයෙන් එනවනේ ඔය මේ අර අසුබ නැතනම් මේ උද්ධමාතකම් විනීලකම් විකුබ්බකම් ඒ ශරීරය වල මොනවද තියෙන්නේ? උතුජ රූප. ඒ එහෙම් පිටින්ම ඒ කලෙ ඉවරයි. උතුජ රූප ඵලයේ කරගන්න. හයි ඉතින් තේජෝ ධාතුව නැහැනේ කර්මජ තේජෝ. ඒ කර්මජ තේජෝ ධාතුව නැතිව යාම නිසා තමයි අර කුණු වෙන්නේ. කර්මජ තේජෝ තිබෙනවා නම් ඒ අර උෂ්ණේ ඒ කියන්නේ ජීවත් වීමටත් ඒක ඕන කරනවා කර්මජ තේජෝ. ඒ නැතිව ගියාම තේජෝ තියෙනවා කර්මජ තේජෝ නැහැ. තේජෝ නැත්තම් ශරීරයක් හැටියට තියෙන්න බෑ මේ කියන්නේ. ශරීරයක් මොකක් හරි තියෙන මිනිස් කියනවනේ තේජෝ. තියෙනවා. ඒ තේජෝ කියනනම් කර්මජ තේජෝ නෙවෙයි. කර්මජ තේජෝ වන්නට ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕන. ජීවත් වෙන ශරීරයක් වෙන්න ඕන කර්මජ. මෙන්න ඒ විදිහටයි ඒ රූප. ඉතින් ඒ මේ කාම ලෝකයේ තියෙනවා. දෙවියන්ට නම් දෙවියන්ගේ කලාප සියල්ලම එකවර ලැබෙනවානේ. ඒ ලැබිලා ඉතින් ඔවුන්ට ආහාර ආහාර රූපන් ඒ අවස්ථාවලදී උපදිනවා. ඔවුන් අපමෙන්න හැමතිස්සෙම ඝන జాතිය අය නෙවේ. ඒගොල්ලන්ට පිළිෙන්නේ අපි වගේ මේ බත් මාළු එළෝඩු එහෙම හදාගෙන කනවත් නෙවෙයි. දෙවියන්ගේ ආ දෙවිය ආහාර తీරවට. කවලිකාර ආහාරයේ කවලිකාර ආහාර. ඒ මම එක බොහෝම ඉස්සර අහලා තියෙනවා බණක් රේඩියෝ එකේ කියනවා දෙවියන්ට ප්‍රබලීකාර ආහාරය නැහැ. එයාට තියෙන්නේ පස් ආහාරය විතරයි. නිකන් මේ නිකන් ස්පර්ශ කිරීම මාත්‍රේ. කියලා ඒ වැරදි බණක් කියවා. බොහෝම පඬිතාවුනා. පස්සේ ඒකට පිළිතුරක් පළ වුණා තවත් පඬිතා ආමුදුර කෙනෙක් නෙමෙයි ගිහියෙක්. කියලා තිබුණා ආමුදුරව බණ කියන විට පොතපත බලලා ඒ බල කියන්න තෝරන විශේෂයෙන්ම ගුවන් විදුලියේ වැඩි මේ හැමදෙනාටම අහන්නට මේ හැකි මේ මාධ්‍යවලින් හේතුව පන්සලක ධර්මශාලාවකට පැමිණෙන ඒ ස්වල්ප දෙනෙක් කිසිවක් නූගත් ධර්මයේ ගැන නොදන්න කීප දෙනෙක් අහන දෙයක් නෙවෙයි බොහෝ දෙනෙක් අහන දෙයක්. ඒ නිසා හරියට දැනගෙන කියන්න දෙන්න. වැරදි දෙයක් කියන්න එපයි. ඒකේ අම්රන්ට වැරදුනා මම මම ඒ තරම්ම බණ ඉගෙනගෙන තිබුණේ නෑ ඒ කාලේ මම ගැස් කියලා හිටියයි කියන. <laughs> බොහොම විස්තර. අවුරුදු 30කට පස්සේ 35ක් විතර. ඒ වැරදි බණ. ඉතින් අන්න එහෙම ඒ මිනිසුන් නැත්නම් මේ කාම ලෝකයේ අය දෙවියන්ට නම් ඒ අයගේ ආහාර රූප තිබෙනවා. ඔවුන්ට කර්මජ කලාප වශයෙන් ලැබෙන චක්කු දසක, සෝත දසක, ධාම දසක, જીවහා දසක, කාය දසක, භාව දසක, වාතු දසක. ඒ ජීවිත නවක ඒවා ඔවුන්ට තියෙනවා. රූප අන්න ඒකයි ඔවුන් ඔවුන් ඕපපාතික ප්‍රතිසම්භියක් ගන්න. ඒ ඕපපාතික ප්‍රතිසම්භියක් ගන්න බැරි ඔවුන්ගේ මේ ශරීරය අපේ මෙන් ගොරෝසු ශරීරයක් නෙමෙයි. අපේ ශරීරයට එක්තරා සම්බන්ධයක් තිබෙනවා. මෞර්තිය සම්බන්ධය. අපේ කරජ කය බොහොම ගොරෝසුයි. දෙවියන්ගේ ශරීරය කර්මයෙන් හටගත්ත ඒ ඒ වගේ ගොරෝසු දෙයක් නෙමෙයි. ඕකපාතික ප්‍රතිසම. ඒ නිසා දෙවියන් එතනින් චුත වෙන විට ශරීරයක් ඉතිරිවන්නේ නැහැ. හරියට මේ කපුරු පිළිස්සුවා වගේ. අලු ආදී දෙයක් ඉතුරුවන්නේ නැතිව මේ පිළිවෙන්නේ නැහැ අන්න ඒ වගේ දෙවියන්ගේ ශරීරය අතුරු දහම් වෙනවා ඒකනේ දැන් ඒ ඒකෙන් හටගන්න රූප තිබුණාට ඒ ඒක තිබෙන්නේ නැහැ ඒවා අර කර්මයටත් සම්බන්ධනේ කර්මයක් නිසානේ ඒ ඒ නිසා ඒ ශරීරය අතුරු දහම් ඒක අතුරු දහම් ඈ ඔව් ඒ අයගේ ඒක හරියට මට කියන්නට බෑ. සමහර විටක ඒ අයගේ ශරීර තිබෙන්නට පුළුවන් ඒගොල්ලන්ගේ ආහාර පානවල තිබෙන වෙනස්කම් ආදී හේතු කොටගෙන. එන්නේ මිනිසුන් හැටියටනේ ජීවත් වෙන්නේ. ඒ නිසා දෙවියන්ගේ ශරීරය පිළිබඳ ඔහුමයි දක්වන්නේ. දෙවියන්ගේ භක්මීන්ගේ ප්‍රේතීන්ගේ ඒ ඕපපාතික ශරීර. එමයි දක්වන්නේ ඕපපාතිකය. ඒ ඒ අරූප රූප ලෝකෙහි ප්‍රතිසන්දි අවස්ථාවේදී උපදනා වූ කර්මජ කලාප පිළිදෙන්නේ කීයද? චක්කු දසක කලාපය, සෝත දසක කලාපය, ජීවිත නවක කලාපය. නේ? ධාම දසක, ජීවහා දසක, කාය දසක, භාව දසක වුනේ නැහැ. එතකොට චක්කු දසක, සෝත දසක, ඊළඟට වස්තු දසක. අදේ වස්තු තියෙනවා වතු දස්කේ ජීවිත නරක. කර්මික කලාප. එදිනේ කලාපවලට ඒවා දිග හටගන්නේ ප්‍රතිසම්පීති පැවතගෙන යනවා. කියන්නේ නැවත නැවත ඉපදින් පස්සේ ළඟට චුතිය වෙනවානේ. ඒ චුතිය වෙන විට ඔවුන්ගේද ශරීරය පිළිවත් නැහැ. දෙවියන්ට ඒ බ්‍රහ්මයින්ට අපට මෙන් නැත්නම් දෙවියන්ට මෙන් ගහන දක්කට ජීවහා දස කාය දස භාව දස ලැබෙන්නේ නැහැ ඒවායේ වුණට ප්‍රයෝජනයක් නැහැ ඒවා එපා කියලා ගිය අය නැත්නම් ඒවා ලබා ගැනීමට නෙවෙයි ඔවුන් භාවනා කරන්නේ ඒවායේ තිබෙන නිස්සාර බව තේරුම් ගන්න කාම ඡන්දය කාම රාගය යටපත් කිරීම සඳහායි භාවනා කරන්නේ බබලව ඒ ඇස ඔවුන්ට ලැබෙන. කන ලැබෙන. ඒ ඇසයි කනයි ලැබෙන්නේ ඇසෙන් කනින් කළ හැකි හොඳ වැඩ තිබෙනවනේ. නේ? ධර්මයෙන්ට ලැබෙන ඇස හා හොඳට ලැබෙන කන. ඔවුන් කෙලෙස් උපදවා ගැනීම සඳහා රාගය ඇති කර ගැනීම සඳහා යොදාගන්නේ නැහැ. ඔවුන් බබලුව බොහෝ සෙයින්ම වුන් ධානයේට සමවැද සිටින්නේ බොහෝ විට. වෙන දේවල් කරන්නේ නැtei කියලා නෙමෙයි. නමුත් ඒත් මේ කාම ධර්ම, කාම වස්තුන් පිළිබඳ ඔවුන්ට නෑ මේ මේ අපට තියෙන ආශාව, කාම රාග වස්තුන් පිළිබඳ. ඒක යටපත් කළා. ඒ ධ්‍යාන බලය. ඉතින් ඒ ධ්‍යාන බලය කොයිතරම් කල් තිබෙනවා? ඔවුන්ගේ ආයුෂ ආයුෂ ඇතිතාක් කල්. ඉතින් ඔවුන්ට ගන්ධයන් ආග්‍රහණය කිරීම මොකටද ගඳ සුවඳ? සමහර විට අපිට උනත් හිතෙන්නට පුළුවන් මේ ගඳ සුවඳ දැනෙන්නේ නැත්තම් වඩා හොඳයි. ඒ තරම් දුර්ගන්ධයක් තියෙන තැන් කියනවා ඈ ඒ නිසා මේ ගන්ධය ඊළඟට මේ රසය ඒ අය ආහාරයෙන් යැපෙන කොටසකුත් නෙවෙයි. කය පොට්ටබ්බේ පොට්ටබ්බ කියන එක බොහොම පිළිකුල් කොට සලකපු අය. පොට්ටබ්බ ඒ නිසා ඒ කියන්නේ පොට්ටබ්බ සුඛය. ඒවා කාම සුඛල්ලිකාම යෝගේ. ඇස කන දෙක අර පැත්තටත් හේතු වුණාට බ්‍රහ්මයෙන් ඒව ලබනවා. මොකද? ඇස පිළිබඳවත් කන පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා. ඇසින් ගන්නා ප්‍රයෝජනීය සලකාගෙන දැකීම අතුරෙන් ශ්‍රේෂ්ඨ දැකීම දස්සනාන්තරිය. ඇසීම් අතුරෙන් ශ්‍රේෂ්ඨ ඇසීම සවනාන්තරිය. ඒ විදිහට මේ ආග්‍රහණය රස දැන ගැනීම, උත්සබ්දයන් ලැබීම පිළිබඳව එහෙම වදාරලා. ඒ දස්සනාන්තරිය කියන්නේ බුදුරජාණන් වහන්සේ වහන්සේගේ ශ්‍රාවකයන් ඒ වැඩි උතුම් දැකීම. ඒ දැකීම කුමක් මිනිස් හේතු වෙනවද? මාසේ වදාරනවා අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංගත්තති ඒ දෙක ඇතින ඒක අපිට හොඳටම තේරුම් ගන්නට පුළුවන් ඔව් ධන අහලානේ මේ ධර්මයන් 40 කෝටියක් ධර්මයේ ඉන්නේ මාර්ගඵල ලැබුවා ප්‍රථම ධර්ම දේශනාව අසලා එතින් ඒ අසන්නට ලැබුණේ කන තිබුණ නිසා කතා කරන්න පුළුවන් කතා කරන්නේ ඉතින් කන තිබුණානේ උනට ඒ නිසා වුණ ඇසුවා අසලා මාර්ගඵලාභිගමී කරනවා. නමුත් ආලාරකාරා මුද්දකරාම පුත්‍ර කියන මේ දෙන්නට මේ දෙන්න පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාළ කුමක්? මහා ජානීයෝ. ජානීය කියේ විපත. විපත හානිය ඔවුන්ට සිදු වුණි. මහා කල්ප 60000ක් මහා කල්ප 84000ක් කියන මේ දීර්ඝ කාලයක් ගත වෙන තුරු ඔවුන්ට මේ විදිහේ අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දැනගන්න දැනගන්න. මේ නිසා. අනේ නිසා ඒ රූප ලෝකේ රූප ප්‍රවෘත්ති ක්‍රමයේ පිළිබඳව කියන්නට තිබෙන්නේ රූප කලාප 21 ගහන දිවහා කාය භාව යන කර්මජ කලාප පහ ආහාරජ කලාප දෙක ආහාරජ කලාප දෙකේ කියවේ සුද්ධාස්තකයත් අර ලෞකාදී ඒකාදශක කලාප ලෞකාමතා කම්මන්තා කලාප දෙක යන මේ කලාප හත ධර්ම ලෝකෙහි නොලැබේ ඉතිරි කර්මජ කලාප හතර. ඒ චක්කු දසක, සෝත දසක, වක්තු වක්තු දසක, ජීවිත නවක. එනේ කලාප හතර චිත්තජ කලාප 6 සිත තිබෙනවනේ. ඒ සිත තිබෙන නිසා චිත්තජ කලාප 6 ලැබෙනවා. උතුජ කලාප 4. ඍතුව ඒ කලාප 4. ජනනේ රූප කලාප 14 පමණක් ලැබේ. කලාප සියල්ල 21ක් නේ. ඒ 21කින් අර හතක් ලැබෙන්නේ නැහැ. ධක්මයෙන්ගේ ප්‍රතිසන්දි චිත්තයාගේ උපාදක්ෂණයේදී චක්කුසෝත හදේ ජීවිත නව කියන්නේ කර්මජ කලාප හතරක් ලැබෙනවා. ප්‍රවෘත්ති කාලයේ ප්‍රතිසන්දි චිත්තයාගේ ප්‍රතික්ෂණෙහි පට ඍතුජ රූප. එහෙමනේ හටගන්නේ. කලාප වෙලද. ප්‍රතිසන්දියට අනුතුරු උපදනා ප්‍රථම භවාංගයේ ඒ පටක් භවාංගයාගේ උපාදක්ෂණෙහි පටක් මොනවාද උපදින්නේ? චිත්තජ කලාප. ප්‍රවෘත්ති කාලයේ වශයෙන් ගනු ලබන්නේ ප්‍රතිසන්දි චිත්තයාගේ ප්‍රතිකාලයේ සිටේ. ශබ්දයේ ඇතුළත් ඍතු කලා ඍතුජ කලාප දෙක විඤ්ඤාප්තිය ඇතුළත් චිත්තජ කලාප හතර යන මේ කලාප හය ශරීරයේ සංචල වීම වචන කීම කයින් ශබ්ද පැවැත්වීම යන මේ අවස්ථාවන් නිලදේ එයාගේ ශාරීරික ක්‍රියා තිබෙනවා නේ දැන් මේ දිනතුන් මම හිතන්නේ මෙතෙන්දිම අහන්නට ඇති නේද අපි මේ සූත්‍රයක අර සමන් කුමාර කියන ධර්මයා පිළිබඳ එන කතා ඒ ඒ ඇවිල්ලා කතා කරනවානේ දෙවියන් දෙවියන්ට කතා ඒ වචන කීමනේ කතා කරන විට ඊළඟට ශරීරයේ චංචල වීම කියන්නේ ශරීරය දැන් කතා කරන විට වුවත් ශරීරයේ චංචල වෙනවානේ නේ ශරීරයේ එක පැවැත්මක් නෙවෙයි කට වුවද ඒ ඒ අවයව පවා චංචල වීමක් කියන්නේ ඒ නිසා එහාට මෙහාට යනකොට ඔව් ශරීරයක් තියෙනවානේ. චංචල වීම. කයින් ශබ්ද පැවැත්වීම. කයේ ශබ්ද කියන්නේ ඉතින් ශරීරයේ ඇතිවන ශබ්ද. ශරීරයේ නිසා. අසන්න සත්‍යයේ irtike කලාප. සතරින් ශබ්දේ නැති සුද්ධත්තික කලාපය හා ලෞකාභි ඒකාදශක කලාපය දැන irtike කලාප දෙක. ය ජීවිත නාමක කලාපය යන කලාප තුන බලයි. ඒ අසන්න සත්‍යය. අර අසන්න සත්‍යයේ කීවේ සිත නැති භවයනේ එයි උත්තිජ කලාප කපරින් ශබ්දේ නැති සුද්ධත්ක කලාප. ඒ කියන්නේ ශබ්දයේ එහි ලැබෙන්නේ නැහැ. ඒ ඒ භූමියේ සුද්ධත්ක කලාපය හා ලෞකාදී ඒකාදත්ක කලාපයේද යන උත්තිජ කලාප දෙක. ජීවිත නවක කලාප. මොකද ඉර්පිජ කලාප දෙක ගත්ත ශබ්දයේ එන ඉර්පිජ කලාප දෙකක් තිබුණානේ. ඒ දෙක හැර ජීවිත නවක කලාපය යන මේ කලාප තුන සුද්ධක්ෂය කලාපයයි ලහුතාදී ඒකාදශක කලාපයයි ජීවිත නවක කලාපය. අනේ මේ ධර්මයා පිළිබඳව සැලකී වූ පිළිෙන්නේ ඔව් යන එන කෙනෙක් නෙවෙයි. කතා බස් කරන කෙනෙක් නෙවෙයි. එහෙම වුණත් ජීවත් වෙන කෙනෙක්. ජීවිත නවකයේ තියෙන රූප ජීවිතේ. රූප ජීවිතේ. ඔව් ජීවිත නවක කලාපය. ඒ සිටද එහි ජීවිත නාවකයේ ප්‍රතිසන්දික්ෂණයේ උපාදක්ෂණයේ සිටද ඍතිජ කලාප දෙක ප්‍රතිසන්දියේ ප්‍රතික්ෂණයේ සිටද ලැබේ. නේරයික പ്രേත දිව්‍ය බ්‍රහ්මයන් මැරෙන කල්හි කර්මජ රූපයන් නිරුද්ධ වූ පස් අනික් සත්‍යයන්ට මෙන් ඍතුජ මృత ශරීරය ඉතිරි නොවේ. එය නිවුණු කපුරු දැල්ලක්සේ ක්ෂණයකින් අතුරු දහම් වේ. ඔව් ගන්නෙ නෑ. ඒ ඒ ශරීර ඒවා මනෝමයයි කියලා කියන්නේ. මනෝමය කයයි කියලා ඔය සමහරු මේ ඈ ඒ ශරීරය බොහොම සියුම් ශරීරයක්. දැන් ඔය වෙන වෙන බාහිර ඉගැන්වීම් වල එනවා ඒ ශරීරය හැදිලා තියෙන රූප ගැන. ඒවාට සම්මාත්‍ර කියලා කියනවා. සම්මාත්‍ර. සම්මාත්‍ර කියන්නේ රූප වලම තිබෙන බොහෝම සිව් බව ඇති රූප. ඉතින් එහෙම අපේ ධර්මයේ ගන්නන්නේ නැහැ. උගන්වන්නේ රූප. රූප කොයි විදියෙද? රූප ගොරෝසුව හට ගන්නට පුළුවන්. දැන් රූපයන්ගේ මුල් අවස්ථාව ගැන සැලකෙන විට මොනවද කියන්නේ? පඨවි ධාතුව කෙබඳුද? මොන විදිහද? දක්වන්නට පුළුවන් බෑ. පඨවි ධාතුවේ ලක්ෂණ කීයද හැකි? පඨවි ධාතුවේ තිබෙන්නේ කර්කස ගතිය, කර්කස ස්වභාවය, තද බව, එහෙම නැත්නම් මොළොක් බව, තද භවයේ අඩු බවනේ මොළොක් බව කියන්නේ. එහෙම මිසක සතහන මොකද්ද කියලා ඇහුවා. පඨවි ධාතුවට සතහනක් නැහැ. ආපෝ ධාතුවට නැහැ සතහනක්. තේජෝ ධාතුව ආයෝ ධාතුව ඒවට සතහන් නැහැ. නමුත් සතහනක් මේවා ඕ ඒක රාශි වූ කල්හි සතහනක් දක්වන ඒ උද්ඝාතක වශයෙන් සතහනක් දක්වන ඒ හා ඔව් ඒ බරේ බරේ කියන්නේ බරක් තියන්නේ මේ පටවියාදි ධාතු වල පටවිය වල බර බර ඉතින් ඒක ඒ ඒක ඒ ධාතු ශ්‍රාසියක් ඒකී භූත වූ කල එහෙම නැත්නම් ඒවායේ සුද්ධ తත්වය ගැන සැලකෙනවා මේ සුද්ධ తත්වය ගැන සැලකෙනවා නම් ඒවායේ පාටක් කියන්නට බෑ. ඒවායේ ගන්ධයක් කියන්නට බෑ. ඒවායේ රසයක් කියන්නට බෑ. නේද? දැන් අපි කියනවා වන්න ගන්ධ රස ඕජාස් කියලා. එහෙම කියන්නට බෑ. ඒ එකකවත් නිබන්ධක් තියෙනවායි කියලා නිබන්ධුයි කියලා කියන්නේ. ඒ ඔක්කොම එකතු වුණාම ඒකයි කියන්නේ අපෝ රවටනවායි. මහා භූතේ කියේ ඒකයි. ඒක තේරුමක් නේ මහා භූත කියන්නේ. වංචකත්තා අභූතේන මහා භූතාති සම්මතා වංචකත්තා අභූතේන අභූතේන කියන්නේ අසස්තේකි වංචා කරන බැවින් කියන්නේ රවටන බැවින් මහා භූතාති සම්මතා මහා භූතයයි කියන සම්මතය ඒවට පරමාර්ථ දන්න පරමාර්ථ ඒකනේ දැන් පරමාර්ථය කියන්නේ ඒ බොහොම නුවණින්ම සලකා ගත යුතු ධර්ම කොටස් නේ දැන් පරමාර්ථය බෙදන්නේ නැත්තම් පරමාර්ථ වශයෙන් බෙදන්නේ නැත්තම් මොකද තියෙන අමාරු මේ අසවලා අසවලා අප එක එකනා ගැන කතා කරත හැකි ඉතින් එහෙම කතා කතා කරන අපට පරමාර්ථ වශයෙන් මේව බෙදත හැකි බෙදත හැකි පරමාර්ථ වශයෙන් බෙදුවම කාවද ලැබෙන්නේ ලැබෙන්නේ නැහැ ඉතින් සමහරු කියනවා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ හැටියට පුද්ගලයෙක් ඉන්නවමයි මේ පුද්ගලයෙක් නැtei කියන එක බොරුවක් ඒ ඇයට වැරදිලා. අපි අහන්නට ඕනේ ඇයගෙන් බුදුරජාණන් වහන්සේ වදාලා නේ? ජාතිති දුක්ඛ, ජරාති දුක්ඛ, මරණම්ති දුක්ඛ. ඔහු විදිහට වදාරලා අන්තිමට වදාලා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. පංච උපාදානස්කන්ධය දුකයි. පංච උපාදානස්කන්ධෙහි කීවේ කොටින් කියනවා නම් උපාදාන කියන වචනය ගන්න නැතුව රූප වේදනා සංඥා සංඛාර විඥාන